ඊගාවට දෙවෙනි ප්‍රශ්නේ අපි හඳුරන්නේ අර ඔබ වහන්සේ දේශනා කරා මේ මොකද්ද ප්‍රඥාවයි ප්‍රඥාවෙන්තර ප්‍රඥාවත් එක්ක තියෙන කරුණාව අතර සම්බන්ධය. එතකොට අපි හඳුරන්නේ දැන් ප්‍රඥාව නැතිව මේ කරන කරුණාව සමහර විට ඒක ඒක හානිදායකයි වගේ දෙයක්ද අපි හඳුරන්නේ. උදාහරණයක් විදිහට අර ඔව්. හානිදායක නෙමෙයි. ඒ කරුණාව සීමා සහිතයි. මොකද දැන් අපි හිතමු සතෙක් සතෙකුට තුවාල වෙලා ඉනවා. දැන් ඕකට අර මේ මොකද්ද මට මතකයි අර ඒ කාලේ තිබුණා නවකතාවක් මේ උසස් පෙළටද කොහෙද නියම කරලා මනු මනුතාපේ නෙවෙයි දුප්පතුන් නැති ලෝකේ. එතකොට ඒකේ මට මතක හැටියට ඒ කතාව ඒතර දුප්පත් පිරිසක් කට උදව් කරනවා ඒක පොහොසත් මිනිස්සේ. ඊට පස්සේ උදව් කරලා ඒගොල්ලෝ අර හිටපු පහ පල්ලෙහා තත්වයෙන් ටිකක් ශක්තිමත් තැනකට එනවා. ඒ ආවට පස්සේ දැන් මේ පුද්ගලයාට ඒ ගම එපා වෙනවා. එපා වෙලා ඔහු වෙන වෙන දිහාකට යනවා. එතකොට දැන් බැලු බැලමට මොකද්ද මෙතන වෙලා ඇත්තේ? දැන් මිනිස්සුන්ගේ මනසේ අර දුප්පතුන්ට සලකන්න ඕන උදව් කරන්න ඕන කියන අදහසක් එනවා. හැබැයි ඒගොල්ලෝ දුප්පත්කමෙන් නැගී හිටියට පස්සේ ඊට පස්සේ ඒගොල්ලන්ගේ දොස් දකින්න පටන් ගන්නවා. දැන් මේගොල්ලෝ ඉස්සර ඉස්සර නම් අපි එනකොට මේ නැගිටිනවා ජටාව ගලවලා අතට ගන්නවා පාරෙන් පැත්ත ගන්නවා. දැන් එහෙම නෙවෙයි. දැන් ඒගොල්ලොත් බලපලුවන් කාර්ය වෙලා දැන් අන්න එහෙම නිකන් අර ගස්ටන. එතකොට අන්න ඊර්ෂ්‍යාව ටික ටික මතුවෙනවා. එතකොට ඒ මොකද එයා දුක හැටියට හඳුනාගෙන තියෙන අර කන්න බොන්න නැති එක, බෙහෙත් ටිකක් නැති එක, ගෙයක් දොරක් නැති එක, ඒ ටික විතරයි. එතනින් එහාට මේ මිනිස්සු විඳින පීඩාව දකින්න තරම් ඒ පුද්ගලයාගේ ප්‍රඥාව නැහැ. එතකොට ඒ තමන්ගේ තමන්ට දුක පෙනෙන සීමාවෙන් එහාට ගියාට පස්සේ ඔහුගේ මනසේ ගොඩක් වෙලාවට ඇති වෙන ඊර්ෂ්‍යාව. ඇයි මේ ප්‍රඥාව සීමා සහිත නිසා. ඒතර බුදුරජාණන් වහන්සේට මොන තරම් සැපයක් විඳින කෙනෙක් ගැන වුණත් ඊර්ෂ්‍යාවක් ඇති. බුදුහාමුදුරුවෝ කෙලෙස් නසලා නිසා ඒක ගැන කතා දෙකක් නෑ. හැබැයි කෙලෙස් නසන්නට පෙර වුණත් සිද්ධාර්ථ අවදියේ වුණත් උන්වහන්සේට ලෝකේ කොයි තරම් ඉහළ මට්ටමකට ඉන්න කෙනෙක් ගැන වුණත් උන්වහන්සේට ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නට පදනමක් නැහැ. එයි සක්විති රජකම Tamanට ලැබෙනවා නවතින්න කිව්වහම උන්වහන්සේට ඒක අතහැරලා දාන්න පුළුවන් නම් ඒ කියන්නේ උන්වහන්සේගේ nissarattya හරියට තේරුම් අරන් තියෙනවා. එතකොට එහෙම තේරුම් ගත්ත කෙනෙකුට තව කෙනෙක් ඒක භුක්ති විඳිනවා කියලා මොකුත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් හැම විටම අනිත් කෙනාගේ සැපය පිළිබඳ ඊර්ෂ්‍යාව මතුවෙන්නේ ප්‍රඥාව අඩුකම නිසා. ඒතකොට ඒ බඳු ඊර්ෂ්‍යාවක් තියෙන කෙනෙකුට ඒතනත්තාට විටින් විට කරුණාව ඇති වුණා වුණත් එතකොට හැමතිස්සෙම අපේ සිත් අකුසලයෙන් බර වෙලා තියෙන්නේ නෑනේ. දැන් මෝහය තියෙනවා කියලා හැම මොහොතෙම අපි මෝහයෙන් ඉන්නේ නෑනේ. ද්වේෂය තියෙනවා කියලා හැමතිස්සෙම ද්වේෂයෙන්, රාගය තියෙනවා කියලා හැමතිස්සෙම රාගයෙන් ඉන්නේ නෑනේ. විටි විට හරි කුසල්සිත ඇතින. හැබැයි කුසල්සිත ශක්තිමත්ව ඉදිරියට තියුණු වෙන්නට ඉඩක් ලැබෙන්නේ අර සති සම්පජඤ්ඤ සිහිය ප්‍රඥාව ආදී සහයෝගයෙන් ලැබුණොත් ඒ සහයෝගයෙන් නැතිනම් ඒවා බොහොම ලාමක මට්ටමින් වෙනස් වෙලා යනවා. ඒතකොට ඒතරතරේ කරුණාව බොරුවක් කියන එක නෙමෙයි. කරුණාවේ ප්‍රාථමික අවස්ථාවක් තියෙන්න පුළුවන්. මං වගේම අනිත් අයත් හොඳින් ඉන්න ඒ කියන්නේ අනිත් කෙනාගේ දුක දකිනකොට ඒ දුකෙන් මුදව ගන්න උදව් කරන්න ඕන කියන අදහසක් එන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියෙ දැන් ලංකාවේ පසුගිය දවස්වල ගම් වතුර ගැලුවා නාය ගියා. ඉතින් මිනිස්සු හරියට කැප වුණානේ. Tamanට කන්න තියෙන දේ පවා ගෙනහිල්ලා දෙන්න. එතකොට ඒ වගේ අර හරියටම දැනෙන අවස්ථාවක් ආවොත් මිනිස්සු තුළ කරුණාව මතුවෙනවා. හැබැයි එහෙම කාරුණික වෙලා අනිත් අයට උදව් කරන අයම තමයි ඊට පස්සේ තව මාසයක් හමාරක් යනකොට අර මිනිස්සුන්ට ලැබෙන දේ වළක්වන්න පෙස්සම් ගහන්නේ යාට විතරක් දෙන්නේ මොකටද මටත් දෙන්න ඕනේ කියලා රණ්ඩු වෙන්නේ කා කොටා ගන්න බැන ගන්න මරා ගන්න ඊට පස්සේ කවුද අර ගොල්ලොම තමයි එතකොට අච්චර Tamanට ගන්න තිබිච්ච දේත් ගිහින් දෙන්න පුළුවන් මිනිස්සයාට ඇයි ඒ අනුත් මිනිස්සයාට ගේ හදා ගන්න හම්බ වෙන්න මුදල දරා ගන්න බැරි වෙන්නේ එතකොට ඒගොල්ලෝ දුක හැටියට හඳුනාගෙන තියෙන බොහොම සීමා සහිත ඉමක්. එතකොට ඒ ඉමෙන් එහාට යනවා නම් එයාට අනුකම්පාවක් හිමි නොවිය යුතුයි. එයාට උදව් නොකළ යුතුයි වගේ තැනක. එතකොට ඒ මොකද එයාගේ ප්‍රඥාවේ සීමාවන් තමයි හැමතැනකදීම පේන්නේ. එහෙම අපේ අම්දරණ වහන්සේගේ අර පැහැදිලි කිරීමෙන් අර අප්‍රමාණ චෛතසික කියන අදහසත් තහවුරු වෙනවා අතන චන්ද්‍රමල හඳුරු දක්කලා තිබිච්ච එක.